අවසරයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපේ බ්‍රහස්පතින්දා සතිපට්ඨාපවත්තන ධර්ම දේශනා වාරේ ඔක්කොමලා tempත් වෙමු සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මන්දියා නුකෝසේති උදාහුකා වේය මෙත්තා අත්තානුකෝ තේ සම්පචුරාන සම්ති ඒකෝ විවිත්තේ සයසාසනම්මි නිද්දා මුකෝ කිමිදං සප්පසෙන්ති තී ගෞරවණීය සංග්‍රහයෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද මේ මාතෘකා කරපු ගාතාවත් සංයුත්ත නිකායේ මාර සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන සගතක සූත්‍රයක ගාතාව. ඒ අනුව මේකත් මාර්ගදිවි පුත්‍රයත් බුදුරජාන් වහන්සේත් අතර ඇති වෙච්ච සංවාදයක් එහෙම නැත්නම් දෙබසක් කියලා කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ මාර්ග සංයුත්තේ තියෙන ඒ සූත්‍ර ඒ දෙපාර්ශ්වය තියෙන දෙබස් තමයි කතා සල්ලාප තමයි. මේක අපි දන්න රජගහනුවර ਸਰවචන්නාසිගේ සක්මනේ සරුවචන් වහන්සේ සක්මන් කරන වෙලාවේ ගලක් පෙරලපු දේවදත්තේ කතාවට සම්බන්ධයි. ඉතින් ගල වැදුනට පස්සේ පිටිපතුලේ ලොකුත්වයක් ඇති වුණා. එතකොට ඒකෙන් ඇතිවෙච්ච වේදනාව නිසා සරුවචන් වහන්සේ විවේක ගන්න. එතකොට මේ මාරය ඇවිල්ලා පොඩි උසුළු විශ්වක් කරනවා. එහෙම නැත්නම් මාරය ඇවිල්ලා බුදුචාන් වහන්සේ උපහාසයට ලක් කරනවා. ඒ කතන්දරේ තමයි මේ යන්නේ. ඉතින් මේ අහනවා මන්දියානුකෝ සේති. මොකෝ මේ <clears throat> මා මේ රාගයක්වත් නැතිලා <clears throat> හිතට රාග හිතවිල්ලක්වත් ඇවිල්ලාද නිදාගන්නේ කියලා අහනවා. එහෙම නැත්නම් උදා වූ කාව්‍යය මෙත්තෝ නැත්නම් මේ సౌందර්යය සඳහා හුදු සැප විඳීම සඳහා කාව්‍යක අදහසකින් නිදා ගන්නවද කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ඒ නිදා ගන්න එක ගැළපෙන්නේ නැහැ. ඇයි මේ වෙලාවේ මෙහෙම නිකන් මේ කාමාදාසක්වත් ආවාදෝ ඒ නැත්තම් වෙන సౌందర్యාත්මක අදහසකින් නිදාගත්තාදෝ කියලා මාරය ඇවිල්ලා පොඩි උසුළු ඉසුලක් පානවා. අත්තානුකෝතේ සම්පච්චුරාණ සම්ති. ඔබ වහන්සේට ගොඩක් වැඩ තියෙනවනේ. මිනිස්සු ගොඩක් මේ බුදු කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනනේ හෙව් එකේ ඒකෝ විවිතෝ සයනාශනම් මේකයි මේ කැලේ කැටින් ගගෙන තනි වෙලා නිදාගන්නේ ඇඳට වෙන්නේ මොකද නිද්දාමකෝ කිමිදංසෝ කිමිදං සොප්පසෙන්ති මේ නිද්‍රාවට ලෑස්ති වෙලා නැන්ද මූණ හදාගෙන ඇයි මේ සැතපෙන්නේ කියලා අහනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඒ කතා සංවාපයක්ද නැත්නම් බුදුජාන් වහන්සේගේ මෙතට ආව පරිකල්පනාවක්ද මායයද කියලා අපි ඒක අපිට අදාළ නැහැ. නමුත් තේරෙනවා යම් කිසි කෙනෙක් මේ වගේ විශාල කාර්යභාරයක් යුතුයකම් බහාරයක් ඇති කෙනෙක් එහෙම පැත්තකට වෙනකොට ලෝකයා මොකද හිතන්නේ මායя මොකද හිතන්නේ කියලා. නමුත් මේ යුතුයකම් බහාර තියෙනවා වගේම සම්මා සම්බුදුජාන් වහන්සේට කෙලස් කරදර නැහැ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරන්ගේ උත්තරේ සරුවඥ උත්තරයක් මේකට. නැත්නම් මාර්යාගේ උසුරි උසුරි පෑම නම් ස්වභාවිකයි. ඒක කාටත් වගේ සිද්ධ වෙනවා. ඒකට කියන්නේ ගිල්ට් කියලා. Taman මොන හරි වැරද්දක් කරපුවාම Tamanට ලැජ්ජාවක් ඇති වෙනවා. Tamanට ඒ ගැන හිතින් දෙබස් කරනවා. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට ගොඩාක් දවසේ විචිකිච්ඡාව සැක එහෙම නැත්නම් කනුන්ගේ අදහස් කියලා හිතලා තමම තැවෙන ගතිය ඉතින් පෘථජ්ජගයේ හරියට තියෙනවා. එයා වැරද්දක් කරනකොටම හිත ඇතුලේ ඒ දෙස් දෙන්න පටන් අරගන්නවා. ඉතින් ඒ දෙස් දීම නිසාම එයාට පේන්නේ ඔක්කොම අයියා දැන් වැරදෙන් බලනවා වගේ. ඒ තමන්ගේ හිතේ තියෙන කුකුස තමයි. නමුත් එවැනි දෙයකින් කවුරු හරි ඇවිල්ලා ඇත්තටම දොස් දුන්නාත් දිෂ්ටිබ්බත් බුදු කෙනෙක්ගේ හිතට මොකද වෙන්නේ කියලා. ඊට වැඩිය අමාරු දේ තමයි ඒක තවත් කෙනෙකුට sannivedana කරන්න කොහොමද කියලා. නික්ලේශී උතුමෙක් විදියට කොහොමද ඒක සංනිවේදනය කරන්නේ? ඉතින් ඒක අපි හිතපු නැති අපේ මොලේ තියෙන වෙනම නියෝබික්ස් වගේ. අපි නික්ලේශීව ඒ නික්ලේශී සෝය විඳින වෙලාවේ ඕන කෙනෙකුට ඒක වැරද්දක් විදිහට පේන්න පුළුවන්. එතකොට අපි නොගැටි ඒ අවශ්‍ය සත්‍යයත් හෙළි වෙන විදිහට ඒක සත්‍ය සාකච්ඡා කරනවා කියලා කියන්නේ sannivedanaya කරනවා කියන එක අපිට තම අදාළ නැහැ. මොකද අපි දන්නවා අපි තාම නික්ලේශී නෑ. ඒ නිසා අපිට එන උත්තර ආංශික උත්තර අනිත් එක්කනා හේතු ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ බැරි වෙයිද දන්නේ කොච්චර හේතු ගන්නවත් හිතේ අර කුකුස ඉතුරු වෙනවා. ඒ කියන්නේ self criticism කියලා Taman මේ කරපු වැඩේ එන මේ දෝෂේ අපි නිදොස් කොට නිදහස් කෙරුවත් හිත දඬුවම් විදිනවා. මම සම්පූර්ණ පොත කියවලා නැහැ නමුත් අපරාධය සහ දඬුවම කියන එකේ ලියෝ ටෝල්ස්ටෝයි ඔක තමයි කරන්නේ. එයා දින්නෙක්ව මරලා පැනලා ගිහලා හැංගෙනවා. හැබැයි හැම චිත්තක්ෂණයකම තැවෙනවා. හැම චිත්තක්ෂණයකම තැවෙනවා. ඒක ආයේ මේ පූසාවියට ගෙනියලා දඬුවම් කරලා මොනවක්වත් කරන්න ඕන කමක් නැහැ. ඒ ඔක්කොම හෙලි කරලා තියෙනවා. ඒක මනුස්ස ලෝකෙ වෙච්ච සිද්ධියක් විදිහට ඉතින් ඒ නිසා අපරාධය මොකක් වුණත් දඬුවමට ආයේ මේ විනිශ්චයකාරී කුසාවියක් මොකක්වත් ඕනේ මේ අබ කපු මනුස්සයෙ මොලේ දානවා. ඉතින් ඒ නිසා මේ පෘථග්ජන ලෝකය මේ මොලේ දන ගතිය වළක්වන්න තමයි ගොඩාක් විවිධ විනෝදාංශ සූදු කෙලිනෙව්වා එවනට ඔය විවිධ ඇබ්බැහි වලට පෙළඹෙන්නේ අර හිතේ ඇතුලේ තියෙන ඒ අසහනේ තමයි. ඉතින් ඒකට උත්තර දෙන කට්ටියත් එච්චර දක්ෂ නැහැ. මොකද ඒගොල්ලන්ට ඒ අසහනේ නැතුනට වෙන අසහනයක් තියෙනවා. ඒගොල්ලොත් ඉන්නේ සම්පූර්ණ නික්ලේශී මට්ටමක නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ ශේෂ්ත්‍රය ඒ නික්ලේශී ශේෂ්ත්‍රය අපේ හිතේ නිද්‍රාප නිද්‍රෝපගතව තියෙනවා. තාම අපි ඒක ක්‍රියාවත් කරලා නැහැ. මොකද අපි හරි පුරුද්දෙන් ඉන්නේ නිතරෝ මොකක් හරි වෙච්ච ගාම මේක මගේම දෝෂය කියලා කියාගන්න. ඉතින් එතකොට වෙන කෙනෙක් ඇඟිලි දික් කරත් ඇති. වෙන කෙනෙක් හැරිලා බැලුවත් ඇති. ඉතින් ඒ දෝෂයෙන් පෙළෙන විශාල ජනකායක් තමයි පුත්‍ජන කියලා කියන්නේ. ඒ වගේ නාට්‍ය ආකාරයෙන් නැත්නම් කවි ආකාරයෙන් කොච්චර දෝ ඉලියකලා තියෙනවා. ඒක ඉතින් හිතාගන්න බැරිත් නෑ. මිනිස්සු කන ආහාර දිරවන්නේ මේ ගොඩක් ඔන්න ඔය වැඩේට. තමන් පිළිබඳව තියෙන සැකයට කුකුසට. ඉතින් එහෙම තමයි බුදුහාමුදුරුවොත් එහෙම තමයි කියලා හිතාන් තමයි මාර්යා මේ ප්‍රසිද්ධ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නේ. නමුත් එතකොට බුදු කෙනෙක් දෙන උත්තරය මාර්යාට වගේම අපි වගේ බණ භාවනා කරන අයටත් වටිනාකමක් තියෙනවා. අපි Taman Taman විවේචනය කරගන්න පුද්ගලයෙක් වශයෙන් අපිට එන කිල්ට් එක එහෙම නැත්නම් සැකය එහෙම නැත්නම් ස්වයං විවේචනය කොයි වෙලාවෙදීද අපිට අයින් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඇත්තටම අයින් කරන්න බෑ. ඒ බැරි නිසායි අපිට හොඳට පරියන්කයක් ගන්න ඉඩ දීලා මේ භාවනා ශාලාවක් දීලා දැන් වාඩි වෙන් කියලා කිව්වත් හිත ඒක ගන්න කැමති නැහැ. පොඩි වෙලාවකට ගන්නවා. ආයසරයක් අර තමන්ගේ හිතේ තියෙන මේ සැක සංකා කුකුස් මත අතීතෝ අනාගතේ ඉති හිත නිතරම කැමති ඒවා බල බල ඉඳ ඉතින් ආටවත් දැන නැහැ නේක මම්ම බලන්න එපායි කියලා අපේ හිත නිතරම එහෙම දුවනවා. ඒ දුවන දිවිල්ල දැක්කේ නැති දන්නේ නැති කිසිම කෙනෙක් නැහැ භාවනා ලෝකේ. නමුත් ඒක හරහමයි නිවන් දකින්න තියෙන කියලා හිතන්නේ. ඒ දුවන එක නතර කරන්න බැඳි කියලා අහනවා. ඒක නතර කරන්න බෑ. අබකාපිකාගේ මොලේ දානවා. දත කරන්න තියෙන එකම ක්‍රමය තමයි සාකච්ඡාව. කාටද කියන්න ඕනේ මට මේ තරම් විවේකයක් ලැබුණා, පිරිසිදුවක් ලැබුණා. නමුත් මගේ හිත කැමති නෑ කුඩල්ල කොට්ට උඩ තිබ්බට ඉන්න කැමති නෑ වගේ. ඒක දුවනවා. චිත තමයි අදින්නේ. කරුවල තමයි අදින්නේ. ඉතින් මේ ගතියෙන් අපි ඔක්කොම එකයි. ඊට ගන්න උපක්‍රම ඒ තැවෙන ගති මොනවා වුණත් අපි සේරම එක මට්ටමේ ඉන්නේ. දැන් සරුවච්චන් ආංශෙත් අපිත් එක බෙදා ගන්න වෙලාවක් තමයි මේ. මාරේ ඇවිල්ලා ඒ ගානට දාලා සරුවච්චන් ආංශෙන් අහන මොකද රාග හිතවිල්ලක්වත් ආවද? නැත්නම් సౌందర్యාත්මක හිතවිල්ලක්වත් ආවද? මෙච්චර මේ මිනිස්සු ඔබ ගැන අපේක්ෂාවක තියෙද්දි මේ තනි අඳකට වෙලා මොකද මේ නිද්‍රා මුකෙන් නින්දට මුණ දීලා නැත්නම් නිදි මූණක් හදාගෙන ගත කරන්නේ කියලා. ඉතින් ඒ වෙනකොට සරුවච්චන් වහන්සේ මායාව අඳුනගෙන නැහැ කියන මායාව ඉඳලා තමයි මේ මායාව කතා කරන්නේ. මායාව අඳුනගත්තා නම් එයාට එතන ඉන්න බෑ. එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් කියන්නේ භාවනා ලෝකයේ අපිට මොන කෙලේශයක් ආවත් කරදරයක් ආවත් ඒක අඳුනගන්න නැතුව හෝ වර්ධව අඳුනගත්තොත් ඒක අපිට පහර දෙනවා. හරියට මෙන්න කෙලෙසේ මේකයි කියලා දන්නවනම් හරියට මෙන්න වේදනාව මේකයි කියලා දන්නවනම් එයාට අපිව වහයලා ගන්න අමාරුයි. විශේෂයෙන්ම අපි කියන්නේ මූණ දෙනවයි කියලා. ඒ මූණ නොදෙන්න තමයි නව තාක්ෂණයක් අපි හොයාගෙන තියෙන්නේ. ඒකට මූණ දෙන්නේ නැතුව ඒකට අපි තාක්ෂණයෙන් උත්තර දෙනවා. ඒකට අපේ පරිණාමයක් සිද්ධ වෙන්නේ නැහැ. මේකට මූණ දෙන්න පුළුවන්. තාක්ෂණෙත් තියෙනවා. මූණ දෙන්නත් පුළුවන්. අනේ ඒකට අපි තපස් වගිනවා. ඇසටිසම් එහෙම නැත්නම් යෝගාවචර කියලා කියනවා. ඉතින් ඒක හිතලා දුක් විඳිනවා වගේ තමයි පේන්නේ. නැත්නම් වොමනාවේ ඉල්ලගෙන කන කෑමක් වගේ තමයි පේන්නේ. ඒක ඉති ප්‍රශ්න නැහැ වෙන කෙනෙකුට එහෙම පේනකොට Taman දැනගන්න ඕනේ මේ එන දෙයට මුහුණ දෙන එක තමයි ලොකුම යෝගාවචරකම. එහෙම නැත්නම් සූදානම් ශරීරේ. එහෙම නැත්නම් ලෑස්ති මනස. ඉතින් ඒක නැති වෙනකොට තමයි කෙන්දිරි ගෑවෙන්නේ. කමටහල් ලියනකොට කොච්චර දෝ මේ වෙච්ච දේ තියෙද්දී අනම්මනම් කියවන්නේ ඒකයි. ඒකෝට මායයට ලොකු අවස්ථාවක් ලැබෙනවා බෙල්ලටම අත තියන්න. දැන් කෙලින්ම කාරණාවට නැත්තම් ප්‍රශ්නෙට මුහුණ දෙනවා නම් ඒක වීරත්වයක්, වීරියක්, පිරියක් ඒක තමයි මෙතෙක් කරගෙන ආපු යෝගාවචර ජීවිතේ තව කට්ටයක් පැනනිල්ලක්. තව පොඩ්ඩක් බල්ල කට්ටය අල්ලා ගැනීමක් තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙකුට නම් මේ බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ අපිට යම් ප්‍රමාණයකට ප්‍රයෝජනයක් ගන්න ඕනේ. බුදුරජාණන් කියනවා මානන්දියා මට මේ රාගය කිතුවිල්ලත් ඇවිල්ලත් නෙවෙයි. ඒ විතරක්ම ඊතර නෙවෙයි සයාමි නපි කාබේය මත්තෝ මට මේ సౌందర్యාත්මයට නොහොත පොඩ බුදියාගත්තත් හොඳයි. කියන්නේ එහෙම එකටත් නෙවෙයි. මේ මායя දෙන එකටම කතා කරලා කියනවා ඒකට නෙවෙයි. අත්තන් සම්භව සම්භෝග සෝකෝ ඒ කියන්නේ මේ තමයි මේ ඇතිවෙච්ච මේ කකුල වේදනාවකට මේ කරන ප්‍රතිකර්මයක් කකුලේ තුවාලයකට ඒකෝ විත්තු සයනාසනමි මම ඒ වෙලාව පොඩ්ඩක් විවේක ගන්න මේක නැත්තම් වැඩි වෙන්න නිසා සයම්හම් සබ්බ භූතානුකම්පි මේ ලෝක සත්‍යය කියන අනුකම්පාවයි තමයි මම මේ විවේක ගන්නේ මේ වෙලාවේ ලෝක සත්‍ය අනුකම්පා කරනවා කියලා එකිනෙකට උදව් කරන්න ගියොත් මගේ කකුල වැඩි වෙනවා. නැත්නම් කවුට අවශ්‍ය උපස්ථාන ලැබෙන්නේ නැහැ. එතකොට ඒකෙමුත් පාඩු වෙන්නේ ලෝක සත්‍යයට තමයි නිසා මේ වෙලාවේ විවේක ගන්නවා. වැඩ බහුලකම කියලා කලේජ ප්‍රතිකාරමය විවේකේ නම් පැන්ඩෝල් ගහලා ගිහිල්ලා රස්සාව කළා හරියන්නේ නැහැ. අද කරන්නේ ඒකනේ. පොඩ්ඩක් හරි ලෙඩ වෙච්ච ගමන් මේ පැන්ඩෝල් කොහොමවත් මල්ලේ තියෙනවා. එනකොටම පැන්ඩෝල් ගැව්ව රසාව කරා. ඒක ලැබෙන විවේකය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම සෙම්ම රෝග ඇති වෙනකොට ඒකේ එන්නේ දැයිටි විවේක වෙන්න වෙලාව කියලා. අපි මේ බෙහෙත් බීලා ගිහලා ආයෙත් ක්‍රියාකාරී වුණොත් එහෙම ලෑල්ලේ තමයි දුවන්නේ ඒක. දෙවි හනීප වෙන්න වෙන්න කඹරනවා වැඩි වෙනවා. ඉතින් ඒ වෙලාවට විවේක ගන්න ඕනේ. ඒක මේ ලෝක සත්‍යයෙන් අවසර ගන්නවක්වත් මායයෙන් අවසර ගන්නවත් ඕනේ නැහැ. මේ වැඩේට කරන්න ඕන දේ මේකයි කියලා බුදුරජාණන් වහන්සේ දන්න නිසා මේකත් ලෝකානුකම්පාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක කිසි කෙනෙකුට හිතෙන්නේ නැහැ ලෝකානුකම්පාවක් කියලා. කට්ටිය හිතන්නේ පැන්ඩෝල් ගහලා ගිහිල්ලා බෝධි පූජාවක් තිබ්බනම් හොඳයි කියලා. කට්ටියට බොහෝ කට්ටියට හිතසුව පිංස ළමයි හම්බ වෙන්නේ නැති කට්ටිය ළමයි හම්බ වෙන්නයි. රසාවල් නැති කට්ටිය රසාවල් ලබල් දෙන්නයි බෝධි පූජාවක් තිබ්බනම් එහෙම බුදුහාමුදුරුවෝ ඉතින් හරියටම හරියනවනේ. කකුල ඇමාරුව තියෙද්දි. අද ඒ වගේ ওই බෝධි පූජා තියෙන හාමුදුරුන්ට තියෙන ලෙඩ කන්දරා බැලුවොත් ඒ ඔක්කොම තියාගෙන තමයි ඔය සේව ඔක්කොම කරන්නේ මොකද ඒගොල්ලෝ හිතනවා ඒක තමයි ලෝකානුකම්පාව කියලා. හැබැයි මේ තියෙන හාමුදුරෝ මේ අනුන්ගේ දේවල් වලට උදව් කරන්න යන හාමුදුරෝ අඩු කාලෙන් නැහිනවා. මනසට දරා ගන්න බැරි දුක් කර ගන්නවා. ඒ කට්ටිය යන්නේ විවේකී අවශ්‍යලාට විවේකී ගන්න. ඒ ෂෙඩියුල් එකක් තියෙනනේ ඒකට වැඩ කරගෙන යනවා. රජයේ සේවය කරන අයටත් එහෙමයි. නිවාඩුවක් කරගන්නේ පැන්ඩෝල් බිහිලා වැඩ කරනවා. ඉතින් වෙන්නේ අර සම්පූර්ණ ඉමුනිටි සිස්ටම් එක අප්සෙට් ගිහිල්ලා කාලයක් යනවා ඒකේ නරක ප්‍රතිඵල ගන්න. ඉස්සර අපි පුංචි කාලේ කුෂිකර්මයටත් ගත්තේ ඒකමයි මැලේරියා වලටත් ගත්තෙත් ඒකමයි DDT කියලා බේසක් තිබුණා. හැමදාම ගහනවා. මේ කාලා බලනකොට මේක ශරීරගත වෙලා කියුමුලේටිව් ඉෆෙක්ට් එකක් තියෙන්නේ ටික ටික ටික ටික ශරීරය තැම්පත් වෙන්න පටන් ගන්නවා. පකුවඩ විතරක් නෙමෙයි හැම සෛල එකම. අන්තිමට බලනකොට අම්මා දරුවාට දෙන කිරි වලත් DDT ඩිටෙක්ට් වුණා. මූදෙන් අල්ලගත්ත මාළුවාගෙත් DDT ඩිටෙක්ට් වුණා. ඒ මට්ටමට ගියාට පස්සේ මැල තියෙන වගේ රෝග ලක්ෂණ ඇති කරනවා. හරියට මදුරුවාට වෙන දේ වෙලා මැරලා යනවා. එතෙන්ට එනකන් අපේ කායශක් බර වැඩි නිසා ඇඟේ තියෙන සෛල ප්‍රමාණය වැඩි නිසා ඒ මදුරුවගේ තරම් ඉක්මනට අපිට බලපන්නේ නැහැ. නැත්නම් එයා සමාන හානියක් කරනවා මේක ටික ටික ටික ටික වැඩි වෙනවා. කුවිලාකාරී කන්ටැක්ට් පෙස්ටිසයිඩ් එකක් ගැහුවාගේ මැරලා යනවා. චාන්ජුඩ් එක තහනම් කරලා මැලෙස්ටියන් ගන්න පටන් ගත්තා. මම කියන්නේ කන්ටැක්ට් අයි. එකතුවක් වෙන්නේ නැහැ. මදුරුවන්ටත් එක වගේ මැරලා යනවා. Tamanටත් එයා සමාන විසක් එකතු වෙනවා. අර එකතුවක් වෙන්නේ. ඉතින් අර පැන්ඩෝල් වගේ දේවල් නෙන්නේ. ඒක ඇතුලේ මේක එකතු වෙනවා. විශේෂයෙන්ම වක්වඩු එකතු වෙනවා. ඉතින් එකතු වෙලා මැරලා යනකොට ওই අපි වැඩ කරපු කවුරක්වත් අපිට උපස්ථාන දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපෙන්ගේ හරකෙක්ගේ වගේ මීහරකෙක්ගේ වගේ වැඩ අරගෙන ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ බලා ගන්නවා. නිසා ලෝකානුකම්පාව කියලා කියන්නේ තමන්ගේ ශරීරයට තමන් ඒ කළ යුතු ප්‍රස්ථානේ ශරීර ප්‍රතිජග්ගණය කියලා කියනවා. ඒ දි කරන්නේ. ඒකට කවුවක තහඬ ඕනේ නැහැ. ඒකට කියන්නේ බොඩි නොලෙජ්. ප්‍රෙස් කරන්න ඕන රෙස් කරන්න ඕන. ඒක නම් උත්තරේ. ඒක නැතුව මේ సౌందර්ය අදහසකට හෝ රාගයේ පහළලා නිදාගන්න නිදා ගැනීමක් නෙවෙයි කියලා බුදුජානනාංශයේ දෙන උත්තරේ නිකන් මායාවේ ප්‍රශ්නෙට අදාළ නැති එකක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඒසම්පි සල්ලං උරසී පවිට්ඨෝ කාගාරි කවුත්තර පියකින් යන්නයි කියලා හිතන්නකො පිටිපස්සෙන් ඇවිල්ලා පියෙන් යන්නයි කියලා ඒක හිමීට හිමීට හෘදේ වස්තුවට ලං වෙනකොට හදවතේ ගැස්ම එනත හදවතේ තියෙන අනතුර හොඳටම තේරෙනවා මුහුන් මුහුන් හදයම්බ වේදමානෝ එතකොට හෘදේ වස්තුව දන්නවා මේ උල වැදුන ගමන් ජීවිතක්ෂයටපත් වෙනවා ඒක. එතකොට හෘදයට කල්ැතුවම තේරෙනවා බඩ අපි කියන්නේ පපුව පැල්ල මැරලා යන කියලා. ඒ නිසා එවැනි උලක් කැනිලා ඉන්න කෙනෙක් වගේ පශින් ඇවිල්ලා වීෙන් අයින කියලා දෙමළ බයින් සිංහලයට පශින් ඇවිල්ලා වීෙන් අයිනවා කියලා. ඒකට හරි බයයි දෙමළ මිනිස්සු. ඒ වගේ කෙනෙක් කරේ දීපීද අහන්න සූපචිත්ත සල්ලු. මම ඒ වගේ මේ තැලිලා හදවත ගැහිලා බුතිය ගත්තා නෙමෙයි. එහෙම බයක් මයි ළඟ නැහැ. මේ තුවාලයක් වෙලා තියෙන ඒකට අවශ්‍ය බෙහෙත ප්‍රතිකර්මය කරන මිසක් මම ඒ සඳහා අර වගේ මේ පපුව කැක්කුමක් ඇවිල්ලා හાર્ට් ඇටැක් එන්න ඇවිල්ලා දඟලන දඟලිල්ලක් පංගේ ඒ කියන්නේ කය වේදනාව වින්දට හිතේ එම වයිල වේදනාවක් නැහැ. දැන් සාමාන්‍ය heart attack එන කට්ටිය තියෙන්නේ කයේ වේදනාවට වැඩිය හිතේ වේදනාවනේ පපුව පැල්ල මැරෙන්නේ. Tamange නුනට heart attack එනකොට මනුස්සයරත් මැරලා යනවා. එයාට heart attack එනවා. කායික වේදනා නෙවෙයි. ඒක දෝමනස්ස වේදනා. ඉතින් අද ලෝකේ ගොඩාක් තියෙන්නේ දෝමනස්ස වේදනා. ඒක ගොඩාක් psychiatric. එහෙම නැත්නම් කියනවා නම් මානසිකයි. ඉතින් ඒ නිසා මේ දෙක අතර සම්බන්ධය හොයනකොට ඉස්සල්ලාම ලෝකයා කිව්වේ මේ පින සමාරුව තමයි ප්‍රධානම මේ කාය මානසික රෝග වලින් මානසික නිසා කය ලෙඩ වෙන තැන කියලා. ඊට පස්සේ ටික ටික කියන්න පටන් ගත්තා මේ චර්ම රෝගත් ගොඩක් වෙලාවට මනසින් ඇති කරගෙන දෙයක් කියලා. මනසින් තමයි චර්ම රෝග. දැන් කියනවා හැම ලෙඩක්ම මනසින් තමයි කරන්නේ. හිත ලෙඩ වුණාට පස්සේ තමයි කය ලෙඩ වෙන්නේ. ඒකෝට ශරීරයේ තුවාලයක්, විෂ බීජයක් ආසාදනයක් නොවෙන්න මේට තියෙනවා. ඒකෝට වෛද්‍ය ශාස්ත්‍රයට අත දාන්න දැනක් නැහැ. වෛද්‍ය ශාස්ත්‍රය දන්නේ මේ තුවාලයක් තිබුණොත් විෂ බීජයක් ආවොත් විතරනේ නැත්නම් හිතෙන් වෙන එක. දැන් ડોක්ටර්ස්ලා ඔක්කොමලා එක දවසේ නිවාඩු ගන්නෙ මෙඩිකල් දාලා. ඉස්පිතාලේ බරපතල ලෙඩු ඉන්නවා. ඒක ලෙඩෙන් අර විදුන්නේ කාටගත්ත ලෙඩක් නෙවෙයි. ඒගොල්ලෝ ඕන වෙලාවක වෛද්‍ය සාටිකල් ලියා ගන්න පුළුවන්. රජය අනිවාර්යෙන් පිළිගන්න ඕන. දොස්තරලා ඔක්කොම කතා වෙනවා. අද අපි වෛද්‍ය නිවාඩුවක් දාලා වැඩ වර්ජනයක් කරමු කියලා. ඕකටද අපි උන්ට ගෙන්නේ. ඕකටද අපි උන්ට රජය රැකියාවක් දුන්නේ. උන් කරන්නේ මොකද්ද අපි කොච්චර වැඩ කළත් කවුරු ගණන් ගන්න වැඩි වැඩි කරන්නේත් නැහැ ඒ නිසා අපි වෛද්‍ය නිවාඩුවක් දානවා ඒතකොට කියනවා දොස්තර වෙලයි කියලා දොස්තරලගේ දොස් තර වෙලා ඒතකොට තමයි ඒගොල්ලන්ට රජයට බලපෑමක් කරන්න පුළුවන් ඒ වාගේම තමයි අපේ ඇඟත් ඒ එනේන හිට කරදර වලට අදාළ විදිහේ ලෙඩක් ක්ලේම් කරනවා බුදුජානක කියනවා ඒ වගේ මහට මේ heart attack එන්න වගේ බයක් එහෙම එකක් නෑ. ඔබ බය වෙන්න එපා. ඔබට ඇම්බියුලන්ස් කෝල් කරන්නත් එපා 119 ගහන්නත් එපා. මට එහෙම කරදරයක් නෑ. ඒ කියන්නේ මාරය ඇවිල්ලිවලා අර වට්ටන්න හදනකොට නෑ අඹ උඹට මාව වට්ටන්න බෑ. මගේ කකුලේ මේ තුවාලයක් තියෙන. මම නිදි මරන්නත් බය නෑ. මම නිදා ගන්නත් බය නැහැ. ඒ දෙකේ නිදිමරන්න බය නැතිකම නම් අත කිලමතාන යෝගය කියලා කියන්න බෑ. රෑ තාත්ති මහන්සිලා භාවනා කරනවා භාවනා කරනවා ලෙඩ රෝග වෙනවා, කැම පා වෙනවා, දවල් වැක්කෙන් දෙන්න යනවා, ඒත් කරනවා. කනිදිමරීමට සතුටුයි. කාම සුකල්ලිය ගන්න යෝගයේ එක්කන රාත්‍රියට වැඩ තියෙන නිසා දවල්ට පුදිනවා. ඒක නාට සැකයක් වෙනවා. මේ දවල් බුදිය ගත්ත නේද මං? මම එහෙම නැත්තම් ඕනට වැඩි ඇහැරගෙන හිටියා නේද මං කියලා. මම කියනවා මට එහෙම බයක් නැහැ. මට නිදාගත්තයි කියලා බයකුත් නැහැ. ඒ තමයි කෙලස් නැති කෙනාගේ හැටි. නිදා ගන්න ඕන නිදා ගන්න ඇහැරලා ඉන්නවා ඇහැර ගන්න කාටවත් ඒකට උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා සඳහන් කරලා තියෙනවා රත්ති දිවා සංඥාව ගන්න, දිවා රත්ති සංඥාව ගන්න. මේ දවල් මේ හොල්මන් කරන වෙලාවේ මිනිස්සු ඔබ ගිහිල්ලා පැත්තකට වෙලා ඉබ්බා වගේ පැත්ත කරලා හිටපන්. කට්ටේ නිදා ගන්නවනේ. ඊට පස්සේ තමන්ගේ සක්මනයි පරියන්කයයි රැය තිස්සේ කරන්නේ. නෝ රාත්‍රියේම මේක භාවනා ශාලාවක් මුළු ලෝකෙම. අද කාමභෝගීන් ඒ කාම සේවන කටයුතු කරලා බුදිය ගන්න. ඊට පස්සේ මලමිණි වාගේ. අවදිලා අවදිලා බලනකොට සිද්ධාර්ථ කුමාරයා ගීගයතරින් ඉස්සලා දැකපුවා නාටිකාංගනාව වැටලා බුදිය ගත්තා වගේ. මෙයා පිනවන්න ආපු කට්ටිය ඊට උදින් තමයි අභිනිෂ්ක්‍මණය කරන්නේ. නිසා රාත්‍රියේට දිවා සංඥාව ගන්නවා. බස් එක ආවේ. දිවා රාත්‍රී සංඥාව ගන්නවා. ඒකට ඕන වෙලාවක තමන්ට මේ විවේකී ස්ථානේ හොයාගන්න පුළුවන්. ඒකට ආය වෙන තැන් වලට යන්න ඕන කමක් නැහැ. වැඩ මුලුවකදී අපි කරන්නේ සැලසුම් කරලානේ කරන්නේ. මේ කතා කරන්නේ මේ නෙවෙයි විවේකීව ඉන්නකොට මම නිදාගත්තයි කියලා මට බයක් අසකේකුත් නැහැ. ඉතින් ඇහැරලා හිටියයි කියලා මට ඇත්තෙත් නැහැ. රත්ත්‍රින් දිවාන නානු තපන්ති මා මුඛං. දිවා රාත්‍රී දෙකේ මම තැවෙන්නේ මාව තවන ගිල්ට් එකක් නැහැ. මාව තවන කෙලෙසයක් නැහැ. අනික් කටියට දිවා රාත්‍රී දැවෙන තැවෙන දෙයකින් ඉන්නේ කොච්චර කෑවත්. ඉන්නේ අර තියෙන අනුශය කෙලෙස් එහෙම නැත්නම් මතුවේ නීවරණ ධර්ම නිසා පුදුමාකාර දෙවිලි තැවිලි වලින් ගත කරන්නේ. ඒ දැවිලි දැවිලි නැත කරපු එකනට මේ ඇතිවෙච්ච කකුලේ තුවාලේ බුසා වේදනා බරපතල වේදනාවක් ඇති කරනවා කියලා පොතේ පාලියෙම සඳහන් කරලා තිනවා. කල්පතුරක් ඇවිල්ලා පිටිපතුල වැවිච්චාම පිටිපතුල කියලා කියන්නේ අපේ අම්මා ඉන්නකොට කියන්නේ හිටගෙන අබ කන්න එපා, තල කන්න එපා, අබෑටයක් කරනත් පිටිපතුල ඉදිනවා. ඉදිමුණොත් ඉදිමු යන්නේ නැහැ. දැන් මෙතන කපලම ගිහිල්ලා බුසා වේදනා ඒක ශාරීරික වේදනාවක්, දෝමනස වේදනාවක් නෙවෙයි. කායික වේදනාවක්. දුක්ඛා තිබ්බා කරා කටුකං අසත්තෝ අමනාපෝ. හරිම දුක් ජනකයි. තීව්‍ර දුකක්. කරා ඒක නිකන් හාරලා දාන වේදනාවක්. කටුක අමනාප කියන්නේ මනාප සුඛ වේදනාවක් නෙවෙයි. අසත්තා දරන්න අමාරුයි. අපි කවදාවත් හිතන්නේ මෙහෙම වේදනාවක් සම්මා සම්බුදුරජාන් වහන්සේට එයි කියලා. සම්මා සම්බුදුරජාන් වහන්සේගේ කයත් කයම තමයි. ඉතින් ඒ වගේ බුදු ඇඟට එහෙම ගලක් වදී වදින්න ඕනේ. වැද්දොත් මේ වගේ වේදන එනවයි කියන එක අපි හිතන්නේ මොකද අපි කියන්නේ භාවනා කරනකොටවත් අපිට දුක් වේදනාවක් එන්න බෑ. මොකද අපි භාවනා කරන නිසා. භාවනා ප්‍රතිඵල ලැබුවට පස්සේ කොහොමරක්වත් එන්න බෑනේ. මැස්සෙක්වත් අහන්න බෑ. තුවාලයක්වත් වෙන්න බෑ. මොකද අපි මේ දන් දීලා තියෙනවා, සිල්ලා කළා තියෙනවා අපිට මේ වේදනාව වෙන්න බෑ කියලා. පුදුජාන්සට මේ වගේ 12ක් වේදනක් තිබිලා තියෙනවා. කොන්දේ මාරුවක් ගැන සඳහන් වෙනවා. ඉෂේකක්කමක් ගැන සඳහන් වෙනවා. මේක මේ <clears throat> මොකද ඇක්සිඩන්ට් එකක් වෙනනම් මේ පිටින් ඇවිල්ලා වැදිච්ච තුවාලයක්. ඉතින් ඒකට එහෙම තමයි. ඉසිකක්මක් ගැන සඳහන් වෙනවා. ඉතින් ඒවට යනකොට මේ වසන් ගන්න දෙයක් නැහැ. හැබැයි ඒකේ හිට පීඩා ගන්නෙ නැහැ. එහෙම නැත්නම් හිට කරදර ගන්නෙ නැහැ. අද තියෙන ලෙඩ හේතුවක් නැතුව නෙවෙයි පුදුමාකාර බයක් තියෙනවා. මෙච්චර උපක්‍රම තියේදී ඇයි මේ ඇන්ටිබයොටික්ස් ගන්න නැත්තේ? ඇයි මේ පේන් කිලර්ස් ගන්න නැත්තේ? ඇයි මේ වෙදකම් කරන්නේ නැත්තේ කියලා ආ ඒව පිළිබඳව පුදුමාකාර වෙළඳ ව්‍යාපාර තියෙනවා. අරණ්‍ය ජීවිතය කියලා කියන්නේ මේ රාත්‍රියේක ඇවිදිනකොට මුලක් පාගලා බැරි නම් ඒක ධර්පේ සර්පය ගහනවා. ඊට පස්සේ ආයෙ කාට කියන්නේ? එතැ පැවිදි ජීවිතය ගැන මෙඩිකල් ඉන්ෂුරන්ස් තියාන දොස්තරලා දෙන්නේ දෑතලා අරගෙන දෙපැත්තෙන් ටෝස්ටරයක් අරගෙන ඇවිදින කතාවක් නෙවෙයි. ඉතින් ඒකට සයිමසාලසුන් කරලා පැවිදි වුණාට පස්සේ දොස්තරලා දෙන්නේ කියලා ප්‍රශ්නයක් නැහැ. දෙන්නේ දෙපැත්තෙන් ටෝචරන ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒක නෙවෙයි නෝම් එක, ඒක නෙවෙයි ස්වභාවය. මේ අකන්නේ ජීවිතේ. ඉතින් ඒක අද ඒ තරම්ම සංකර වෙලා තියෙනවා මේ පේන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුවාලයක් වෙලා තිප්පා කරා කටුකා අමනාපා අසත්තා බුසා ශරීරං වේදනා ඉතින් දැන් ওই ඉන්න උපාසකම්ම කෙනෙක් එහෙම දන්නවනම් බුදුහාමරට කකුල තුවාල වෙනවා කියලා මොන්න තරම් කලබල වෙලා පස්පංගුව තම්බන ගිහිල්ලා බෙහෙත් කරලා කොච්චර කරදර වෙයිද බුදුරජාණන් ශ්‍රී බොහොම විවේකීව ඇඳකට ගිහිල්ලා වෙතක මේ විවේක ගන්නවා. දැන් කාලේ එහෙම නිකම් බුදුහාමුදුරන්න බෝන්නේ වෙන කාට හරි වුණත් අපේ තියෙන සද්දා හැටිට එක වෙන්නත් බෑ. මොකද බුදුහාමුදුරන තුවාල වෙන්න බෑනේ. මොකද වේදනා දුක්ඛ කරා කට්ටිබ්බා කටුකා වෙන්නත් බෑ. බුදුජානනාංශේ ගිහිල්ලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් අහනවා මේ කමනියන් ආවුසෝ යාපනියන් කියන මේ වන්තේ කමනියන් න යාපනියන් නෑ ස්වාමීන් දරන්න බෑ යැපෙන්න බෑ අඩුවීමක් පැනෙන්නේ නෑ වැඩිවීමක් තමයි පැනෙන්නේ මොකද බුදුහාමර ඉන්ෂුරන්ස් දුන්නේ නෑනේ පස්පංගු දම්බල දුන්නෙත් නෑ මේ බොජ්ජංග පොඩ්ඩක් සාකච්ඡා කරන්න කිව්වා එතන බොජ්ජංග සූත්‍රය කියන්නේ ඉතින් ඒ වගේ බුදුහාමරෝ හිතටම තමයි ප්ලාසිබෝ ඉෆෙක්ට් එකම තමයි ඇති කරන්න හදන්නේ. මේක මේකෙන්ම සනීපෙන්න ඕනේ. නැත්තම් මෙරළෙයි. ඒ උදේක වෙන්නේ නැතිනේ. ওই දෙකම නේද දොස්තරලා බම්බු ගහන්නද? කොන් දොස්තරලා බම්බු ගහන්නද? වෙද්දු වෙද්දු කියලා කියන්නේ මේ නස් මේ විජ්ජං කරන කට්ටිය. උන් අර තක්කුම්කේ සල්ලි කරාගන්න එක විතරනේ කරන්නේ. මොහ හරියට ක්‍රමේ දන්නා උන්ට ලෙඩ වෙන්න බෑනේ. ලෙඩ නොවන වෙදෙක් ඉන්නවද කියලා බලන්නකෝ. නොමැරෙන වෙදෙක්කේම ඒක වෛද්‍ය ශාස්ත්‍රය උගන්වන්නේ නැහැ. උත් ලෙඩ වෙනවා. එහෙනම් කොහොමද අයිතිවාසිකම් තව කෙනෙක්ගේ ලෙඩ වෙනකොට වස්ථානය කරන්න අයිතිවාසිකමක් තියෙනවා. දැන් මේ වෙලාවේ බුදුහාමුදුර ළඟට උපස්ථායකෙක් හිටියානම් මාරය එනෙකුත් නැහැ ළඟට. කවුරුත් නැහැ. කවුරුත් නැහැ විවේකයි. පදල්ලානේ. ඉතින් එහෙම දෙයක් අපි පොත්වල ලියවිලා තිබුණාත් වැඩි ඕවා ප්‍රසිද්ධ නැහැ. මේ බුදුහාමුදුරට මේ තිප්පා කරා කටුකා අසතා අසාතාන අමනාපාන පානහරාණං වේදනං ආවයි කියලා කියන්න කැමති නැහැ. සාරිපුත්තු මුකලන් ස්වාමීන් පිළිගන්නවා. මහාකාශ්‍යප මහරතන වහන්සේත් පිළිගන්නවා. බුදුජාණන් වහන්සේත් පිළිගන්නවා. මේ භාවනා කරලා කෙල පැමිණිච්ච ඇත්තන්ටත් මේ වගේ ශාරීරික වේදන එනවා. මාරයට කියන්නේ උඩ මගේ හිත රිදිලා නැහැ. හිත කරදර අරගෙන නැහැ. ගන්නෙත් නැහැ. නිසා මගේ හිත මේ රෝගය සුව කරන්න ප්‍රමාණවත්. නිසා මම හිතට පොඩ්ඩක් විවේක දෙනවා. මේක බුදුහාමුදුරු දකින්නේ ලෝකානුකම්පාවයි කියලා. සත්‍යිරු ලෝකයා කරේ අනුකම්පාවෙන් කරන වැඩයි. ඉතින් අපිට හිතෙන ලෝකානුකම්පාව දෙනවා බැන්ඩෝල් පෙද්දයක් ගිහිල්ලා බීලා ගිහිල්ලා බණ කියන එක නේ කරන්න තියෙන්නේ. බෝධි පූජාවක් දෙන එක නේ කරන්න තියෙන්නේ. එහෙම තමයි ලෝකයා හිතන්නේ. බුදුජානනාංශේම ලෝකයට යට වෙන්නේ නැහැ. ඉතින් මෙතන ඒ වගේම සිද්ධ වෙන වැදගත් දෙයක් තමයි මේ විදිහට බුදුජානනාංශේ උත්තර දෙනකොට මායයට තියෙනවා මාව අඳුරගත්තා කිය. මේන් එවිට මොන උත්තරේ දුන්නත් ඒක තියෙනවා මෙයාගේ හිත රෝන් ගිහිලා තියෙන්නේ, පටලවිලා තියෙන්නේ කියලා. ඒ නිසා භාවනා කරනකොට මතුවෙන කරදර කංකටළු එනකොට ඒක මේ තමන්ගේ දෝෂයක් දිහා හිතන කෙනාට අනුන්ගේ දෝෂයක් කියලා හිතන කෙනාට එනිසා මේ කරදර නැති වෙලාවක මම හරියට භාවනා කරන්නම් කියලා මේ මනෝලෝකමවන කෙනෙකුට එනිසා මේකත් එක්ක එකග වෙන්න බෑ කියලා හිත විතර්ක කරනකොට ඒ මොනම දෙයක් දිගේ හරි හිත ව්‍යවෘත වුණොත් සරල සතිය නෑ අපි මේ වඩන අහිංසක සතිය ආධුනික සතිය නෑ. ඒ ආධුනික සතිය තියෙන්නේ කරදරේ තියෙද්දිම ඒකට මොන දීලා හිත යන්න දෙන්න එපා මේ මගේ දෝෂයක් වෙනවා මම මේක හදන්න ඕනේ අරයාගේ දෝෂයක් වෙනවා ඒක හදන්න යන්න ඕනේ ලෝකෙ මට්ටම් කරන්න ඕනේ එහෙම නැත්නම් මේකට විරුද්ධව ප්‍රකාශ කරන්න ඕනේ මේ හැම දේවල්ම හරියට පේන්නේ හරිම තාර්කික අවස්ථානුරූපව මොලේ ඇති කෙනෙක් කළ යුතු දේ හැම දෙයක්ම බොරු නෑ ඒ කරන හැම දෙයකින්ම සතිය කැඩෙනවා. සතියේ තියෙන අහිංසකම නැති වෙනවා. නිසා යෝගාවචරයා උසාවියේ හිටියට විත්තිකාරයෝ, පැමිණිකාරයෝ, නීතිඥයෝ ජූරි සභාව හිටියට විනිශ්චය කරන්න එපා. විනිශ්චය කරන්නේ තක්කු මුක්කු කලබල වෙච්ච හිතෙන්. ඒක ලෝකානුකම්පාවක් වෙන්නේ නැහැ. ඒක Tamanට හිතසුවක් ඇති කරන්නේත් නැහැ. අද ලෝකේ ගන්න හරියක් තීන්දුව ගන්නේ වලිගෙට ගිනි තිබ්බ හනුමෝ. ඒක දැනක ඉන්න බැරි වෙච්චාම වහාම තීන්දුව කරන්න හදනවා. ඉතින් අර විදිහට සතියේ හිටියානම් අවශ්‍ය තීන්දුවක් අවශ්‍ය නැහැ. කාටවත් උත්තර දෙන්න ඕන ගමන් නැහැ. ඒක තමයි පරිසල්ලාන කියන්නේ. ළඟ හිටියානම් gedara උන්දෑ නැත්නම් අම්මා හරි යාළුවෙක් හරි ඌට ඉන්නම බෑ. කි වැඩිම මේකට උපස්ථාන කරන්න හදනවා. මේ අනුන්ගේ සීනි කියන එක තමයි ලෝකේ තියෙන්නේ. ඉතින් එතනදී මේ සතියට සම්පජඤ්ඤය දෙකතු කරන්න ඕනේ මේ කරුණාවද කියලා ගත්තොත් කරුණාව හරිම ජනප්‍රියයි. හැබැයි වැඩිකල් දුවන්නේ නැහැ. මේ මනුස්සයා පේන දෙයට දඟලලා උපස්ථාන කරුවට තව ටිකකින් ඌත් කරදරයක් කරනවා ලෙඩෙත් කරදරයක් කරනවා. ඊට පිට වැඩි හොඳයි පරිසල්ලාණය. ඉතින් ඒකට තවස් සකින කෙනෙකුට නම් ඒ විකල්පේ තියා ගන්න පුළුවන් අනිත් අයට ගන්න බෑ කියලා ඒත්තෝ හිත හදාගෙන ඉන්නවා. නැත් බුදුජානනාංශෙම කාටවත් කියලා අරයට පුළුවන් මෙයාට බෑ කියලා දෙයක් නැහැ. මනුස්ස හිතට පුළුවන් දෙයක් මේ කරන්න. මේ කෙරෙන්නේ. ඉතින් ඒකට කැමති නෑ ඝනසංගනිකාවේ ඉන්න කට්ටිය. ඒගොල්ලෝ කියන්නේ මෙහෙම වෙච්චාම කියන්න ඕනේ, වෙදකම් කරන්න ඕනේ, මෙඩිකල් ඉන්ෂුරන්ස් ගන්න ඕනේ, ස්පිතාලේ යන්න ඕනේ, කියලා ඒගොල්ලන්ගේ යුතුයකම් ටික ඉෂ්ට කරනවා. ඒ කියන්නේ අවපස්ථායකයෝ. නැතර විදෝන මනුස්සයට කිසි වෙනසක් වෙන්නේ නැහැ. මේ ශල්‍ය කර්ම කරන්න ගියාම ඒ ශල්‍ය කර්ම කරන වෙලාවේ නිර්වින්දර දෙනවා. නැත්තම් කරන්න බෑනේ. ලෙඩ දඟලනවානේ. රිදෙනවානේ. ඉතින් නිර්වින්දනේ ඉවර වෙනකොට හාමුදුර කෙනෙක් උන් නැගිටින්නේ තිත්ත ගුණ වරපෙන් බැලගෙන. නිර්වින්දන ඉවර වෙච්ච ගමන් අහල පහල ඉන්න සේරටම බයිනවා. මොකද අර වේදනාව එක සැරේ එළියට එනවා. පොඩ්ඩක් ඇසිච්ච ගමන් අනේ මෙතෙක් කල් බල්ලෙකුටවත් ඔබ කියව නැති මනුස්සයා පුදුම විදිහට කෑ ගහන්න පටන් ගන්නවා. වේදනාව එහෙම කරනවා මිසක් වේදනාව නැති කරන්න බෑ. වේදනාවක් නැතුව ඇතුව වේද ශල්‍ය කර්ම කරන්නත් බෑ. දැන් සිංහල වේදකමේ ඇස් දෙක වෙදින්නේ කෙස් වලින් අල්ලගත්තා ඔළුව තියලා ඉර කරගත්තා පුටු ඇඳට පණ තියෙද්දි කැපුවා. ඒ තමයි ඔය වික්‍රමාරච්චිද මහත්තයා කරලා තියෙන්නේ. එහෙම කරපු සනීප කරපු කට්ටිය දැන්ටත් ඉන්නවා. ඒ වගේම ගිඩිවේදකම කරනකොට හතක ගහ හිටිය චිස් කාලා කපලා හිටියා. කහවත්තේ විදමාත්තේ කියලා ඒ පැත්තේ ඉන්නවා කහවතු කොට. එච්චර තමයි කරන්නේ. ඇඟිල්ල හැම වෙලාවෙම ඔපරේෂන් බ්ලේඩ් එකක් බැඳගෙන තියාගෙන ඉන්නවා. අත ගන්නවා. මෙතන දමාරු හරි විකීකේ ඉන්නවා. බේත් යන්න වගේ යන ගමන් කපනවා. අවුවෙන් කමයි. ඉව්වා මේ හිතා ගන්න බෑ. වෙන කෙනෙකුට හිතා ගන්නවත් බෑ. නැත්නම් එහෙම විදුම් පිලිස්සුම් ක්‍රම තමයි පැරණිම ශල්‍ය කර්ම ක්‍රමය. ඒකට නිර්වින්දන නෑ. එහෙම නිර්වින්දන කරලා ජීවත් කළ වැඩක් නෑ ඔය ගොබ්බයෝ. ඒ වගේ දෙයක් වෙන ගන්න බැරි නම් ශල්‍ය කර්ම නැතුව හිටපන්. දැන් වෛද්‍ය විද්‍යාව පවා ශල්‍ය කර්ම අඩු කරලා තියෙනවා. මොකද එන අතුරු ප්‍රතිබල හරි වැඩි. ශල්‍ය කර්මනේ පුළුවන් තරම් අඩු කරනවා. විශේෂයෙන්ම තමන් තමන්ගේ දරුවාන ශල්‍ය කර්ම කරන්නේ දොස්තරලා. පොලිමේ ඉන්න කටියට කරනවා. මේ ඔක්කොම ලෝකානුකම්පාව වෙන්න බෑ. බුදුජානසී සඳහන් කරන්නේ මම මේ නිදාගත්තේ సౌందර්යය සඳහාත් නෙවෙයි කාව්‍යම අදහසකුත් නෙවෙයි මේක නිද්‍රාමුඛයකුත් නෙවෙයි මේ තුවාලයක් තියෙනවා ඒකට විවේකයේ පිණිස ඒක බේත එච්චරයි මොකද ඒකවල තමයි ප්ලාසිබෝ ඉෆෙක්ට් එක වැඩ කරන්නේ තමන්ගේ කය අර ලෙඩෙත් එක්ක සම්බන්ධ වෙලා ගත කරන්නේ මේ වෙන දේවල් වලට ව්‍යාපෘත වෙලා නැති වෙලාවක. ඒක තමයි ඇත්තටම ස්පිතාලේ වෙන්න හදලා තියෙන්නේ. නමුත් අද ස්පිතාලවල තියෙන විෂ බීජ පැතිරීම පමණයි. ස්පිතාලේ ළඟින් ගිහලා આવොත් ලෙඩ. ඉතින් සාය කොවිඩ් වගේ වෙනකොට වෛද්‍යවරුන්ට වෙනම හිස්ටීරියාවක් ආවා. ස්පිතාලට යනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ලෙඩක්. නොගිනොත් බෑ. අත්‍යවශ්‍ය රාජකාරී කරලා. වෙනම ડિප්‍රෙෂන් ආවා. වෙනම කැන්සර් එන්න පටන් ගත්තා. මොකද හිතන්නවත් බෑ යන්න ඕනේ. ඊට පස්සේ ඒක විස බීජ සාගරයක්. ඉතින් හරි ආතති වැඩිවීමක්. ඉතින් ලෙඩුන්ගේ වෙද්දුන්ගේ ආතති වැඩිවීම ලෙඩුන්ගේ සුවදායකත් හොඳ නැහැ. ඒක විසම චක්‍රයට ගියා. ඒ වෙනුවට පැත්තකට වෙලා ඉන්න පුළුවන් IC unit කියන්නේ ඒක තමයි. ඒක පැත්තකට දාන කට්ටිය. IC unit එක දාපු එකම කොයි රෝගියෙක්වත් බේරලා නැහැ ඔක්කොම මැරලා. IC unit එක දාන cancer patients ලටත් ටික කාලයක් ගියාට පස්සේ දොස්තර තීන්දුව කරනවා ආයෙ ගොඩේ ඉන්නේ නැහැ කියලා. ඒකට අරගෙන යන වෙනම ඉන්ජෙක්ෂන් පන්තියක්. මේකෙන් දන්නවා මේකෙන් වැඩි සමාප්තයි කියලා. ඒකම ජීවිතේටම නිතරම ඒ වගේ තැනක වැඩ කරන මිනිස්සුගේ මානසිකත්වය පොඩ්ඩක් හිතන්නකෝ. කීයක් පඩි ගෙව්වත් උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ජීවිත ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ මේ වගේ કૃතිම ක්‍රම වලට. මේ මිනිස්සුන්ට ආය වෙන මානසික රෝග, විස බීජ, හදිසි අනතුරු අවශ්‍ය නැහැ. පුදුම ආතතියක ඉන්නේ. අපි ගිය අවුරුද්දේ ඔක්තෝබර් වෙන්න ඇති මට මතකයි ලංකාවේ වෛද්‍ය සේවයේ පරිපාලන අංශයේ ඉන්න උසස්ම නිලධාරීන්ට වැඩමුළු තුනක් කරා මේ Zoom එක හරහා මේ සතිය පැවැත්වීම ගැන. ඉතින් අපි හිතන්නේ ඒගොල්ලෝ ඇත්තටම ඉහළම මට්ටමක ඉන්න මේ ගරු කටයුතු සේවයක් කරන අය. නැත්නම් ඒගොල්ලෝ කියන පුදුම ආතතියක් තියෙන කියලා. ඉගෙන ගත්තේ වෛද්‍ය ශාස්ත්‍රයේ. ඉහළ මට්ටමට ගිහලා දැන් කරන්නේ පරිපාලන සේවය. ඉස්පිතාල පරිපාලනය, දොස්තර පරිපාලනය. ඔක්කොම තියෙන ප්‍රශ්නේ ඒගොල්ලන්ට එන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට වෙනම ලෙඩක් ඕනේ නැහැ. පුදුම තැවීමක් තියෙනවා. හේතු ගන්නට එච්චර අමාරු නෑ. මේ සත්‍ය කියන්නේ ලෝකානුකම්පාව කියලා. පොඩක් තමන් ඔච්චර වැඩ කරලා දවසේ විනාඩි 15ක් 20ක් විවේකීව ඉන්න බලන්නකෝ. විවේක නොවුනට කමන්නේ නෑ. ඒක ලෝකානුකම්පාව කියලා එච්චර හේතු ගන්න නමාර නෑ මොකද මේ තරම් ආතතියකින් මේ අපිට උපස්ථාන කරන අපේ මේ පරිපාලක වෛද්‍යවරු. ඒ වෙනුවට ඒගොල්ලෝ පිට රටකට ගියා නම් ඔගේ 10 ගුණයක් විතර පඩි හම්බෙනවා. ඒ 5 ගුණයක් විතර පඩි කැපෙනවා ටැක්ස් වලට. ඉතින් නොයා ඉන්නේ ගැන අපි සතුට වෙනවා. නමුත් දෙපැත්තෙන්ම හිර වෙලා තියෙනවා. <clears throat> ඒගොල්ලන්ට කවුරක්වත් ඒ වෛද්‍ය ශාස්ත්‍රීය කාලය තුල <clears throat> සතිය පිහිටීම පිළිබඳ කියලා නැහැ. දැන් අපි කතා කරන්නේ අරණ්‍ය ගීතකන හාමුදුරුවනේ. ඒකට අපිට ඒගොල්ලන් කියලා දෙන්න වෙන්නේ ඒගොල්ලන්ගේම පාරිභාෂිත ශබ්ද වලින් මේ ආතතිය තියෙනවා. ඔයගොල්ලෝ අපේ ආතතිය නැති කරන්න ඉන්න දොස්තරලා. නමුත් ඕගොල්ලන්ට අපිට වැඩිය තියෙනවා. නමුත් අපිට කීත හැකි බුදුජානනාථේ දේශනා කරපු මේ ඒකායන මාර්ගය. සත්‍යයේ විසුද්ධිය පිණිස. ඉතින් ඒක සඳහා සත්‍ය ඉදිරිපත් කරනකොට අර ආතතිගත කෙනාට අනික් කෙනාට වැඩිය මේ සතියේ ආනිසංශ තේරෙනවා. හැබැයි අභාග්‍ය සම්පන්න දේ තමයි මේක සතිය කියලා ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒ නිසා මට සානිපුනේ ශ්‍රද්ධාව නිසා මට සානිපුනේ වීරිය නිසා මට සානිපුනේ සමාධිය නිසා මට සානිපුනේ මගේ ප්‍රඥාව නිසායි කියලා ශ්‍රද්ධා සතියෙන් වැඩේ කරාට මේකේ වැඩකාරයා සතිය කියලා තේරුම් ගන්නවා ඉතාමත් අඩුයි. සතියෙන් වැඩි වෙලා අපි වෙන දෙයකට ශ්‍රද්ධාවකට වීර්යයකට සමාධියකට ප්‍රඥාවකට දුන්නොත් වැඩි දුර යන්න බෑ. කමඨාන් සුද්ධ කිරීමේදී අපි කරන්නේ මේ සතිමත් වීමේ ආනිසංස සතියටම බාර දෙනවා. ඒකට ගොඩාක් කලංක වෙන්න ඕනේ. එතකොට ලොකෝ සංනිවේදනයක් වෙනවා. හුඟක් කමඨාන් වාතාවල ඒක නැහැ. ඒ සත්‍ය උච්ච වෙන වෙලාවට යාට වෙන්නේ සමාධිය කැඩලා සතිය කැඩලා භාවනා කැඩලායි කියලා. මොකද බලන්නේ ප්‍රශ්න දිහා සති මූල මූලික කරගන්න නෙවෙයි. සතිය බදනම් කරගන්න නෙවෙයි. ඉතින් ඇත්තටම කරන්න පුළුවන් ද කියන එක. ඒ වගේ පද්ධතියක් මුළු ලෝකෙටම අඳුල්ලා දෙන්න පුළුවන් ද කියලා අපි අවසත් පැය දෙකක් විතර සාකච්ඡා කරා. මේ ජාත්‍යන්තර සතිගම්මානයක් කරා මිනිස්සු ඉන්නේ ඇත්තට මුණ දෙන්න යථා භූත ඥානෙ පහල කරලා දෙන්න. ඒතර කරන්න තියෙන්නේ ඔය දන්න දැනුම මකන එක විතරයි. අපේ දන්න දැනුමෙන් කරන්න මොන හරි ආපු ගමන් ඕක අවුට්සෝස් කරලා කාට හරි වැඩේ බාර දීලා අපි පැන්ඩෝල් පෙට්ටියක් ගහලා වැඩ කරන එක. විවේක ගන්න යන්නේ. ඒසා උගත් සමාජයේ සතිය වගේ સંદર્ભයක් එහෙම නැත්නම් අදහසක් ඉදිරිපත් කරන්න ගියාම ඒ බුදුජානනාංශයේ කියපු එකම තමයි ඒ ඒ තැනට ගැළපෙන ඒකට ගැළපෙන ක්‍රමයකට යන්න ඕන. ඒ සඳහා <clears throat> සම්මත පොතක් කියලා දීලා හරියන්නේ නැහැ. හැමතැනම මේක පාවිච්චි කරන්න බෑ. ඒ කියලා දෙන එක න දැනගන්න ඕනේ ස්ථානෝචිතව ඒ පුත්‍රයාට අදාළව එක කියලා දෙන්න. ඒක ඉච්චර ලේසි වැඩක් නෙවෙයි. දැන් ඉස්කෝලේ නම් 35 දෙනාටම උගන්වන්නේ එකම පොතනේ. විනාඩි 35ක්ම. ඉතින් ඔළුව ක්‍රේල් වෙනවනේ. කොණ්ඩේ නෙවෙයි. දැන් මේ සතිය එහෙම කරන්න බෑ. දැන් මාර්යා මේ ආපු වෙලාවේ බුදුරජාණන්සේ දෙන උත්තරයයි මෙතෙන් ඩාවන උපස්ථායකෙක් එයාට දෙන උත්තරය අතර වෙනසක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන්සේගේ අවස්ථානෝචිත උගන්වීම් ක්‍රමය. නමුත් අපි බලන්නේ මේ මාර්යයි බුදුරජාණන් වහන්සේයි කරපු මේ සාකච්ඡාව මේ අපි වගේ අවුරුදු 2000 ගන්න පස්සේ පහළ වෙච්ච දැන්ටත් දුක් විඳින කායික මානසික දුක් දෙකම තියෙන මාර්යා මේ වගේ අපිත් එක්ක අපොයින්ට්මන්ට් දාගෙන එන්නෙත් නෑනේ. මිනිහට වෙන වැඩ තියෙනවා. මිනිහා යන්නේ කෙලිම ලුබුදු අහරෝ ගාවට වගේ විතරයි. අපි ළඟට එන්නේ මේ මාර්යෝ වගේ හිතවිලි. ක්ලේශ මාරයෝ. බොහොම බුදෙන්ලා හදියිද මෙහෙම කරන්න ඕනද මෙහෙම කරන්න ඕනද කියලා. මම හයිකුටියේ ඉඳද්දී මම වත් දෙක තුනක්ම කරා. ඒ නිසා දවල්ට දාහනේ ගත්තාම මේ විහාරෙත් මේ කපටාවෙත් අවශ්‍ය කරන බඩ ටික දීලා මම යනවා. ආපහු එන්නේ මේ gediy ගන්නකොට තමයි කමාට. ඉතින් එහෙම ගියාම ඔය හය කුටියට ගිහිල්ලා ඒ විවේක වෙලාවේ මට පොඩ්ඩක් නිින්ද යනවා. දැන් මේ හීනෙන් මට ඇහෙනවා දොළට යන්න ගියේ එක්කෙනෙක් හැරිලා හයේ කුටියේ පාර දිගේ වෙනවා උඩට. ඇවිල්ලා දැන් දොර ගාවට ඇවිල්ලා කකුල් දෙකක් පේනවා. තව පොඩ්ඩකින් දොරටත් අට්ටු කරයි මට හරි ලැජ්ජයි. කලා නිදි. කාලා බුදි කියලා ඇහෙන්න. ඉතින් මම දඟලන ඇඳේ නැගිටින්න මට නැගිටින්න බෑ. ඇඳට බැඳලා. අර මනුස්සයා තව ටිකකින් මට දැන් කතා කරන්න හදනවා. මට මහ පුදුමාකාර අපහසුවටපත් වෙනවා. මේ දවස් දෙක තුනක්ම වුණා. පස්සේ මම ඇවිල්ලා ලොකු ස්වාමීන් කිව්වා ස්වාමීන් සමා වෙන්න මේ වෙලාවේ මම පොඩ්ඩක් දිවා විහරණයක් කරනවා. ඒ වෙලාවේදී නිින්ද ගියොත් සීතලයි. මේ මට එක හොල්මනක් පේනවා. කවුදෝ එනවා. මම මේ කොච්චර කියන්නේ කියත් නෑ ඔය දොලට යන කෙනෙක් උඹ බුදියාගන්නේ කියලා බුදියන්න බෑ. ඔතේ හය කොටියට උඩින් එන පාරක් තිබුණේ ඉස්සර පල්ලෙහා පාර විතරයි තිබුණේ කවුද උඩට එනවා මේ දොර ගාව කැල කකුල් දෙකක් පිරලා තාපොඩ් එකකින් කතත් කරන්න ලෑස්ති ඉතින් මම ලෑස්තිලා විජහට නෑ මං අඳන පිටින් නෙවෙයි ඉන්නේ සිවුර පිටින් කියලා නැගිටලා සිවුර පෙරව ගන්න හදනවා මම ඇඳට තියලා බැඳලා වගේ මටත් හරි වැඩක් වුණානේ නම කියලා ලොකු සාංශ ඊට පස්සේ මට කියනවා මාත් දවසක හුඟක් විවේක සීනාසන වලට ගියාම ඔක සිද්ධ වෙනවා ගිහිල්ලා ඉන්නකොට මේ හාන්සිලා ඉන්නකොට කකුල් දෙක වැත්තේ තියෙන ජනේලෙන් ඇවිල්ලා මිනිස්සු කෝලම් කරනවලු. ලොකු සාන්ත හිතනලු මං වගේ කෙනෙකුට එහෙම කෝලම් කරන එක හොඳ නෑනේ. ඒසර බලන්න මේ හීනෙන් පේන එක. තමගේ හිතේ තියෙන මේ වෙලාවේ මේ කරන වැඩේ හොඳ නෑ කියන්නේ තමන්ට පේනවා ජනේල ගාවට ඇවිල්ලා කවුද එක්ක උසුළු උසුළු කරන නැත්නම් සද්දයක් ඇහෙනවා. ඉතින් මේක හිත පෑරෙනවලු. මම දවස් ගාණක් නෙල්ලා කල්පනා කරාලු මෙහෙම විවේක වෙන්න යනකොට එක පාට ටක් ගාලා නිින්දකටත් වැටෙනවා. වැටලා මෙහෙම කරනකොට එක જાතියෙම හීනයක් පේනවායි කියලා. මේක නැති කරගන්න ඕන ගියා. නැත්නම් සතියේ නිින්දට යනවනම් ගියාවයි. මේ ගැන සතිය පිටවන්න ඕන කියලා යනකොට එක දවසක මේ බොහොම ආසන්නයටම ගියාලු. ඒ කියන්නේ නිින්ද යනවද නැද්ද කියන මට්ටමට යනකම් නිින්ද ස්ටඩි කරන ස්ටඩි කරන යනකොට එක පාරටම වගේ අර නිදිමත වෙලා නැත්නම් නිින්දට වැටිලා අර උසුළු විසුළු කාර්යය ඇවිල්ලා කෝලම් කරන්න පටන් ගත්තලු කෝචක් කරනවලු භගවා ගාලා hina වෙනවලු. ඉතින් ලොකු සංසාර මතකයිලු මම අදිෂ්ඨානයක් කරලා තිනවා මේක අල්ලගන්නවා කියනකොට පිටිපස්සෙන් ආවලු පොලිස් කාර්යයක් ඇවිල්ලා සැලුට් එකක් ගැහුවලු ලොකු සංසාරනාශයට. හීනෙමයි. කළු ඔයා තමයි මට හැමදාම කරදර කරන්නේ කියලා. පොලිස් කාර්යය අර කණින් ඇදගෙන ගියාලු යන්න. ඊට පස්සේ ආවේ නැතිලු. කියනවා මේ දවල් නිදා ගන්නවා වගේ තමන් නොහොබිනා වැඩක් කළොත් තමන්ට හිතනොත් මේක ගැලපෙන්නේ නැහැ කියලා ඒකට අර හිත ඇතුලේ දෙස් දෙන ගතියක් එනවා. ඉන්දියාගෙන එනකොට හිත දෙස් දෙනවා. ඔබ මේ කාලේ ඇවිල්ලා බුදි නේද කියලා. එහෙම පරිවිතක්කනම් මං හිතන්නේ මායя නැතුණාට අපිට කොච්චරද ලැබිලා තියෙනවා. ඒකට පිළියම් කරන්න බෑ. ඒක ඇතුලෙන් එන්නේ මේ තමන්ගේ හිතෙන්ම එන විකාරයක් තමයි මේ හීන ස්වරූපෙන් පේන්නේ. ඒකට හේතුව Taman දන්නවා මේක නොහොබිනා වැඩක්, නොගැලපෙන වැඩක් කියලා. ඉතින් එහෙම දේවල් ජීවිත යාත්‍රාව සඳහා අවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් කියනවා මට නිදි මරන්නත් මට බයක් නැහැ. මම නිදා ගන්නත් බයක් නැහැ. මොකද මට හිම කෙලේශයක් නැහැ. මට දෙස් දෙන කෙලේශයක් නැහැ. මම බය වෙන්න එපා. අපි ඔය ඉතිසල්ලා සොප්ප සූත්‍රය කියලා සූත්‍රයක් අරගත්තා. ඒකෙදිත් මාර්යා ওই වගේම ඇවිල්ලා බුදුජාණන්සිට උසුලිසුලු කරනවා. ඇයි මේ නිදාගන්නේ කියලා. මුදා හිතන මට නිදා ගන්න ඕන මම නිදා ගන්නවා. උඹට ඇති වෙන්නේ මොකද්ද? මම මොකටද උඹට උත්තර බඳින්නේ කියලා. නැත්නම් අම්පෘතජනට එහෙම බෑ. එයාගේ බඩ බොක්ක දනවා. මේක ග්‍රහ දෝෂයක් හරි එහෙම නැත්නම් මේ මහා භූතයන්ගේ දෝෂයක් හරි එක්ක මේකට බෙහෙත් කළ යුත්තක් කියලා එයා ඒකට පිළියම් හරිනවා. මේකට මූණ දෙන්නේ නැහැ. ඒකට මේ මොකක්ද කියන්නේ ශිල්පයක් උත් ලෝකේ නෑ. ශිල්ප තියෙන සේරම එන ප්‍රශ්නේ පැත්තකට හරවන ශිල්ප. කිසිම කෙනෙක් මුණ දෙන්නේ නෑ. අද ලෝකේ තියෙන හැම දෙයක්ම මේ දේ පැත්තකට හරවලා තමන්ගේ හිතේ තියෙන අර කෙලස් ටික රැකගෙන හන විට රැකගෙන යන ක්‍රමයක් තියෙනවා. මුණ දෙන කෙනා තනි අලියා. කිසිම කෙනෙකුගේ සහයෝගයක් නැහැ. ඝන සංගණිකාවක් නැහැ. තමන්ගේ දැනුම විතරයි එයාට ඒක පිළිබඳ සැකයක් තියෙනවා. හැබැයි ගැහුවොත් අනිවාර්යයෙන්ම හරියනවා. කිසිම තැනක ළමයෙකුටවත් කාටවත් ඒ තමන් ගැන විශ්වාසයක් දෙන්නේ නැහෙනි. අර තෑග්ගට දෙන්නේ කඩුවක්. පිස්තෝලයක්. ආයුධයක්. එහෙම නැත්නම් සයනයිඩ් කරලා. මේකනේ පූජා කරන්නේ. ඉතින් මේ ටැක්ටික්ස් කරන කෙනාට ඌව වෙනුවට සතිය කියන ආයුධය දුන්නා නම් කොයි එකටත් හරියන දෙය කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන එක අපි ඒක ද්‍රව්‍යයෙන් ප්‍රතිස්ථාපනය කරලාද සතිය කියන්නේ Taman තුල පුහුණු කළ යුතු හැබැයි සතිය දෙන්නත් ප්‍රශ්න ඇති වෙන්නේ ඉස්සෙල්ලා සතිය දීලා තියෙන්න ඕන කලබල වෙලාවේ සතිය දෙන්න බෑ මරණාසන්න වෙලාවේ සතිය දෙන්න බෑ ඒකම මේ පොඩි දරුවන්ට මේක පුළුවන් තරම් උත්සාහ කරන්න දෙන්නේ වැඩි හිටියන් එක තේරෙන්නේ නැහැ. වැඩි හිටියන් ළමයි තාම වයසමදීනේ භාවනා කරන්නේ. කසාද බැඳලා දරුවා හම්බුනාට පස්සේ කරලා දෙන්න දැම්ම කරන්න යන්න එපයි කියලා. ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලන්ගේ වලේ වැටෙන්නේ නැතුව කොට එනවා දකින්න. සතිය ටික අත්‍යවශ්‍ය නෑ. එනිසා අපිට මේ මායම ඇවිල්ලා තුවාලයක් වෙච්ච වෙලාවේ උසුළු උසුළු පෑවි නැතුවට හිත ඇතුලේ ගිල්ට් එක එනවා. හිත ඇතුලේ සලකා බලනවා. ඒක සාමාන්‍යයෙන් දේව නිර්මාණවාදී තියෙන්නේ ඒවා විසින් අර තානංගයේ රස ඵලය පුදින්ට එපයි කියලා දෙවියන් වහන්සේ කියලා තියෙද්දී කයටම සර්පයා කියනවා මේක තමයි ඥාණය මේක උඹ කෑවොත් ඕක මේ ලෝකේ නිර්මාණය කරපු දෙයියන්ගේව දිදහස් වෙනවා කියලා. ওই <clears throat> නීති දාලා තියෙන ඔක්කොගෙම යට මේ ගැලවෙනවා කියලා. ඉතින් ඒවා මේකෙන් gediyin කයලක් කරනවා. කාපු ගමන් බයලජ්ජාව මතුවෙනවා රාගෙ මතුවෙනවා එයාට ලිංගිකව ඇසුරින්න කවුරක්වත් නැහැ ආදම ඉන්නවා ආදම් gediy කාලා නැහැ ඊට පස්සේ මෙයා ගිහිල්ලා වශී කරගන්නවා ඒකල කිව්වම දියනාශේපයි කිව්වට මං කෑවා පුදුමාකාර වෙනසක් ඇති කරනවා මේක පොඩ්ඩක් කාපන් කියලා කොහොම හරි කරලා මේ නතු කර ගැනීමක් කරනවා නතු කරගත්තට පස්සේ ආදම් gediy කාපු ගමන් දෙන්න එකිනෙකාගේ ලිංගේන්ජිය දකින්නකොටම ඒ දෙන්න මෛතුන සේවනයේ යෙදෙනවා. ඒත් එක්කම ලිංගේන්ජිය වහා ගන්න හිතෙනවා. දවස් ගානක විවේකයට පස්සේ දෙයන්නාන්සේ එනකොට මේ කට්ටිය ලිංගේන්ජිය වහගෙන ඉන්නවා දකින්නවා. මේ ලස්සන පාරාදීසයක සම්පූර්ණ විවේක ස්ථානයක් හදලා දීලා ගියේ. බලනකොට ගහේ ගෙඩිය නැහැ. ගහේ ගෙඩියේ කෑල්ලක් කාලා. තේනන්සේ ශාප කරනවා උඹලට අද ඉඳලා මේ පාරාදීසයෙන් බැහැර කරනවා කියන්නේ. ඒ දෙන්නගෙන් ඇතිවෙච්ච ජනතාව තමයි මනුස්සය කියලා කියන්නේ. ආදම් සායවකින් ඇති ජනතාව. ඒ සියලු දෙනාටම අර ancestral guilt එක තියෙනවා. අපේ අම්මයි තාත්තයි දෙන්න තානාංගයේ කිඩිය කාලා තියෙන්නේ. අපි නොකෑවට ඒක අනිවාර්යයෙන්ම අපිට ඒක ශාප වෙලා තියෙනවා. තද දෙයනාංශي දන්නවා එපයි කියපු දේ කරපු පරහැත්ත. මුන්ට තමයි ඒක නිසා තමයි මේ ලිංගිකත්වය මතුවලා තියෙන්නේ. ඒකයි මේ එකිනෙකා කරේ බයලජ්ජාව පහල කරගෙන තියෙන්නේ. ඉස්සර මේ වැඩි විපත්‍ච්ච නැති ගෑනු පිරිමි ළමයි වගේ කුරුල්ල වගේ ලස්සන ජීවත් වුණා. ඉතින් ඇන්සර්සල් ගිල්ට් එක තමයි ওই විද්‍යාව ඇති වෙන්න ප්‍රධානම හේතුව. ඒගොල්ලෝ යන්න පටන් අරගත්තා එහෙම මේ ගිල්ට් එකක් නැති වෙන විදිහේ භෞතික විද්‍යාව කියනවා. දෙයියොත් එකයි ගිල්ට් එක තිබ්බත් එකයි නැත්ත් එකයිනේ. පැන්ඩෝල් කිව්වහම ආය අනම්මනම් මොකුත් නැහැ නින්දට පස්සේ ගත්තත් එකයි නින්දට පෙර ගත්තත් එකයි කැමරට ඉස්සලා ගත්තත් එකයි කැමරට පස්සේ ගත්තත් එකයි. ඉතින් මේක හරි ප්‍රහාරයක් විදිහට අරගෙන ගියා මේ දේව නිර්මාණවාදයට ගහන්න. නමුත් ගිල්ට් එක නම් ඉතුරු වුණා. මොකද මේ මුළු විද්‍යාවම ප්‍රතික්‍රියාවක්. බුදුජානනාංශික විද්‍යාව එහෙම ප්‍රතික්‍රියාවක් නෙවෙයි. ඒක ක්‍රියාවක්. ඒ කිච්චේන මේ අධිගතම්. මේ කාටවත් එක තරහට ඇති වෙච්ච එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ බටහිරින් එන හැම ඔය ශිල්පයක්ම හැම දෙයක්ම ඔය ancestral guilt එකෙන් හටගත්ත intelligent design එකට යට වෙච්ච අපිත් ඒක පිළිගන්නවයි කියලා හිතාගෙන බයිබලයට අත තියලා ජීවිසගෙන අපිට දෙන දෙයක් තමයි. ඉතින් අපේ ජීවන සංස්කෘතිය මොකද උනේ? අපේ ජීවන පැරණියේ හෙළ කතුලට මොකද උනේ? ඔක්කොම රැල්ලට යට වුණා. එච්චරම ලොකු දෙයක් නෙවෙයි පරම්පරා දෙක තුනක කාලයක් තුල ඇති වෙච්ච දෙයක්. ඒක අද ඉන්න වයසකට යන තේරෙනවා. ආපහු ගන්න බැරි ප්‍රමාණයක් කියලා කියනවා. නමුත් සතිපාසලෙන් නැත්නම් විශ්ව සතිගම්මානේ අපි ආයෙ මතු කරලා දෙන උඹලගේ තියෙන අර පැරණි මේ නිදා ගන්නත් බය නැහැ ඇහැරලයින්වත් බය නැති මනුස්සකම තාම තියෙන බය වෙන්න එපා. ඒක එහෙම ස්ථිර හානියකට ලක් වෙලා නැහැ. ওই කාර් එකේ පේන්ට් එක වෙනස් කරාට එන්ජින් එකට මොකුත් වෙලා නැහැ. වෙලා තියෙනවා නම් ඒ වෙලා තියෙන එක පේන්ට් එක වෙනස් කරන්නත් බෑ. අද මේ තියෙන්නේ පේන්ට් එකනේ ආලවට්ටමනේ තියෙන්නේ. ඉතින් ඒකට බුදුජානනාංශයේ දීපු උත්තරේ කවදාවත් යල් පැනලා නැහැ. අපි සුළු පිරිසක් තමයි ආමීකට බැඳිලා ඉන්නේ. විශාල පිරිසක් අර ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියන බටහිර ලෝකයට ආවඩාගෙන තමයි කටයුතු කරන්නේ. අපේ බොක්කේ පැත්තක් ඒක තමයි තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. මූණ දෙන එක විතර කරන්න. එන දෙයට මූණ දෙන එක විතරයි කරන්න තියෙන්නේ. ඒක අපි පුංචි කාලේ කෙලින්ම කරලා තියෙනවා. වයසට ගියාට පස්සේ තමයි අපි ඔය ආර්යගේ පිටයි මෙයාගේ පිටයි අර සමීකරණයි අර කයි මේකයි එකතු කරන ගත්තට පස්සේ අපේ ජීවිතේ නිකන් ආංශික වෙලා තියෙනවා. පරිපූර්ණ ජීවිතයක් නැහැ. ඉතින් සා කරන හැම තැනකදීම එතනම ආදීන වානිසංශ තියෙනවා. වැරදි වැඩක් කරොත් එතනම බඩ බොක්ක දන්න ගන්නවා. හොඳ වැඩක් කරොත් එතනම ප්ලාසිබෝ ඉෆෙක්ට් එක තියෙනවා. ඉතින් ඒ නිසා ඒක දකින්න නම් වර්තමානයේම හිත පවත්තන්න ඕන. පවත්තන්නේ නැහනේ ඒ බව දැනගන්න. නිදාගත්තත් මම බය නැහැ. ඇහැරලා ඉච්චට එන වැඩ පිළිවෙලට මම බය නැහැ. ආනේ ඒක අපි මේ සතියෙන් ඒ මට්ටමට පෙරලෙන්න උනන්දු කරවීමට කරන්නේ කියන්නේ අපි විපස්සනාවට හරවනවා කිය. අපි කියන්නේ ඒකට විපස්සනාට අනුසතිය යම් කිසි මට්ටමකට යනකම් එහෙම විපස්සනා නැමියාවක් නැහැ. සමතට යන්න පුළුවන්, ලෙඩ රෝග සනීප කරන්න පුළුවන්, ජීවිතේ භෞතික දේවල් වලට පිට වෙන්න පුළුවන්. නමුත් මේක තේරුම් ගත්තට පස්සේ මම නිදි මරන්නත් බය නැහැ. මම නිදා ගන්නත් බය නැහැ. දෙකටම සමාන තත්ත්වය choiceless awareness තියෙන කියලා ගත්තනම් එතනදී තමයි අපි බලන්නේ මේ භාවනා කරන අයගෙන් 100ට කීයක් නැත්නම් භාවනා කරන පැය ගන්න 100ට කීයක් මේ විපස්සනාවට අනුගහිත වෙනවාද කියලා. ඉතාමත්ම ටිකයි. ඒ කියන්නේ එච්චර කනගාටු වෙන්න එපා. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි. ඒසාර ලොකු ප්‍රතිබල බලාපොරොත්තු තියාගන්න බෑ. Taman අසුරු කරන අයගෙන් හෝ Tamanගෙම හිතේ හැබැයි වෙනසක් වෙන බව නම් තේරෙනවා. අනිවාර්යයෙන්ම වෙනසක් වෙනවා. ඒක painfully slow. හිතනට බොහොම හිමීට සිද්ධ වෙන්නේ ඒ නිරීක්ෂකෙක් විතරයි මම. මගේම සිදුවෙන මේ විපරිණාමයට නිරීක්ෂකෙක් විතරයි කාගවත් රිමාක්ස් වලින් එච්චර ඇති වැඩක් නැහැ. ඒ ඔලොමල කම නිසා නෙවෙයි. එහෙම දෙන්න උපදේශයක් දෙන්න ආදර්ශයක් දෙන්න කෙනෙක් නැහැ. මොකද මමනේ ගැටි ගහගත්තේ මම ගැටි ගහපු විදිහට උනේ මම ගැටි ලියන්නේ. ඒ නිසායි ස්ථානුචිත ප්‍රඥා මතුවෙන්න එහෙම නැත්නම් මේ කවුරු ඇවිල්ලා අපිට චෝදනා විවේචන කරත් ප්‍රශ්නට කෙලින්ම මුහුණ දෙන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා ශනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා